අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරමු. ඒ සඳහා අපි ඊචනෝන මාත්‍යංගිලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරලා සැසිවාරය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින ප්‍රශ්න සුළු ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන්නේ 10ක් විතර පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව පළමුව පරයන්කේ හිඳ ඉඳගෙන සිටින ඉරියව්ව වෙත සිත යොදමි පසුව කිසිදු අරමුණක් නැති විට ඉබේ නැගෙන පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි. මෙලෙස එක දිගට පිම්බීම හැකිලිම වාර 6ක් 7ක් පමණ නිරීක්ෂණය කළ හැක. පසුව සිත වෙනතකට ඇදී යයි. සිතට සිතුවිලි එන විට ඔබ වහන්සේ දේශනා කළ පරිදි ඒ සිත සිතේ ස්වභාවයයි වටහා ගනි. සිතුවිලි ආබව දැනෙන්නේ සතිය පිහිටීම නිසා බවද වටහා ගනිමි. නැවත සිත ඉඳගෙන සිටින ඉරියව්ව වෙත යොමු කරමි. විටක ඒ සඳහා යම් වේලාවක් ගතවන අතර තවත් විටක ඉක්මනින් සිත ඉරියව්ව වෙත යොමු කරගත හැකි වේ. පිම්බීම හැකිලිම ආයාසයෙන් සිදුවන විට නැවත ඉඳගෙන සිටින ඉරියව්වට හිත යොමු කරමි. ඉදිරියට පසුපසට මෙන්ම දෙපසටද දෝලණය වන බවක් නිරීක්ෂණය කළෙමි. මෙලෙස විනාඩි 45ක් 50ක් පමණ පරයන්ක භාවනාවේ යෙදෙමි. සක්මන් කිරීමේදී මුලදී වේගයෙන් වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි. ටික වේලාවකට පසු මදක් සෙමින් වම් පාදයේ තබන විට වම තබනවා යයිද දකුණු පාදයේ තබන විට දකුණ තබනවා යයිද මෙනෙහි කරමි. මීළඟට වම් පාදයේ ඔසවනවා යවනවා තබනවා ලෙසද දකුණු පාදයේ ඔසවනවා යවනවා තබනවා ලෙසද මෙනෙහි කරමි. තවද වම් කකුලෙන් දකුණු කකුලටත් දකුණු කකුලෙන් වම් කකුලටත් බර හුවමාරු වන ආකාරයත් නිරීක්ෂණය කරමි. මෙලෙස පියවර 15ක් පමණ සිත ඉවතට යානොදී නිරීක්ෂණය කළ හැකිය. සිත පිටතට ගිය විට නැවත පැමිණෙන බව වටහා ගනිමි. එවිට නැවත වම දකුණ ලෙස පාද තබන ආකාරය මෙනෙහි කරමි. මේ ආකාරයට විනාඩි 45ක් 50ක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමි. භාවනාව සාර්ථකව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මේකදී අර සඳහන් කළා තියෙනවා එක උපමාවක් ගත්තොත් හිතේ හිතවිලි එනකොට ඒකේ හිතේ ස්වභාවයක් කියලා තේරුම් අරගෙන කටයුතු කරනවා කියලා ඒකට තව පොඩි අත්තලක් පොඩි උදව්වක් කියන්න පුළුවන් හිතවිල්ලක් එනකොට ඒක සද්දයක් නෙවෙන බව වේදනාවක් නොවන බව පිම්බීම හැකිලිම නොවන බව දැන ගැනීමම භාවනාවේ දියුණුව. ඒ සඳහා මේක සද්දයක් නම් මේක හිතවිල්ලක් නෙවෙයි කියලා දැනගන්න. වේදනාවක් නම් සද්දයක් නෙවෙයි කියලා දැනගන්න. මේකට කියන්නේ පරිච්ඡින්දන ඥානය කියලා වෙන්කොට දැන ගැනීම. ඉතින් අපිට වෙන්කොට දකින්න බෑ. ඒ දේ ඉන්න දෙයට වෛර කරනවා. එතන මේක හිතවිල්ලක සද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. ආනපන නෙවෙයි. බිම්බි බැකිලිම නෙවෙයි. කියලා ඒ දේ ඊට පස්සේ අහන්න හිතෙන් කොහොමද දන්නේ මේක සද්දයක් නෙවෙයි කියලා. හිතවිල්ල සද්දයක් නොවෙන්න හිතවිල්ල හිතවිල්ලක් බවම තේරෙන්න කොහොමයි මොකද්ද ලකුණ? මොකද්ද ඒකේ අත්‍යන්ත ලක්ෂණය? මොකද්ද ඒකේ සටහන? මොකද්ද ඒකේ ආකාරය? ඊට පස්සේ වේදනාවක් ආපුවාම මේක හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් කියලා දන්නේ කොහොමද? කියලා එන කෙනා සම්මුඛ පරීක්ෂණයට ලක් කරනවා මිසක් ගේට්ටුවේම මූණට කියලා ගහලා එලවන්න යන්න එපා. උණු වතුරක් කරන්න යන්න එපා. එතකොට හතුරෙක් හදාගන්න. මේ ආපු මිනිස්යාගෙන් තොරතුරක් ගන්න. මොකද මොකටද ආවේ? කොහොමද දන්නේ මේක හිතවිල්ලක් කියලා? එතකොට හිතවිල්ල සද්දෙන් වෙන් වෙන්නේ මොකෙන්ද? ආන්නේ විදිහට මේ විදිහට අරමුණු වෙන් වෙන් වශයෙන් පේන්න පටන් ගත්තා. ඒක හොඳට වෙන් කරලා ඒක ඒකමයි. ඒකට කියන්නේ අනන්‍යතාවය කියලා. අන්ධයක් නොවේ. අන්නේ අනන්‍යතාවය අඳුනගත්ත ගමන් ධර්මයට එහෙම නැත්තම් චිත්ත නියාමයක් ඉදගෙන යන්න පෙළඹෙනවා. අපි දැන් මෙතෙක් කල් කෙරුවේ ඊටවිල් එනකොටම ඈත තියාම නොදකින් නොපතන් කියනවා. එක්ක බුණට කියලා ගන්නවා. වේදනාවක් එනකොටම නැද්දකින් කියනවා. රද්දයක් ඇහෙනකොටම ඉතින් අන්නේ ගතිය නැතුව මේක සද්දේ වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි මේ නෙවෙයි පරිචින්න ඥාණය ඕක තමයි කොම්පියුටර් විද්‍යාවද ඔච්චරම දියුණුව. ඒකේ මොකක්වත් අහක දාන්නේ නැහැ. ඔක්කොම ලස්සන කපල වෙන් කරලා ගබඩා කරලා තියෙනවා. ආයෝනේ කොට ආය දෙනවා. එච්චරයි. අපි වෙලා තියෙන අර එනකොටම තෝරනවා. තෝරපු ගමන් අපි තේරෙනවා. අපි මායාව විසින් අපිව තෝරන ලබනවා. එන සියල්ලම ගන්න ගෙට. අරගෙන වෙන් කරන්න. මේක හිතවිල්ලක් මේක සත්‍යයක් මේක හිත ආස්වාස් ප්‍රසආස මේක පිම්බීම ඇකිලිම ඒ දේ වෙන් කරලා බලනකොට හිත හරි විනෝදාංශයක් වගේ. පොඩි ළමයෙකුට සෙල්ලම් බඩු ගොඩක් හම්බ වෙලා එක එක සෙල්ලම් බඩුවත් එක සෙල්ලම් කරන මිසක් ආ තෝරන්න යන්න එපා. ඒකට කියන්නේ choiceless awareness. එහෙම නැත්නම් evenly suspended attention. සියල්ල කෙරෙහි සමහිත. මේ තමයි ඉස්සල්ලාම වදාට අපි අනිත් මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමට පළවෙනි පාඩම. මේකක්වත් කියලා ඉනේව නෙවෙයිනේ. මේ ගෙට ගෙට ගෙවදින අයාලේ යන දේවල් නේ. ඒව ඒවෙන් පව් කරගන්න යන්න එපා. ඒ වගේ හිතනක් කරගන්න යන්න බෑ. එතකොට ඒ කට්ටිය නිකන් ඇවිල්ලා අපිට පව් දීලා යනවා. පව් දීලා යන්නේ අපි ළඟට හොස්ස ළඟින් මැස යන බැරි හින්දා. ඒකට කියනවා නුරුස්නා ගතිය. නැත්නම් කෝප්‍ය. දැන් කියන්නේ අකුප්පාමේ චේතෝ විමුති. මගේ හිත ඊට පස්සේ කෝප්‍ය කරන්න බෑ. ඔය මොකාවත් මම කිපෙන්නේ එන දේ ගන්නවා. ඉතින් ඒ කෝප්‍ය ගතියට ගමේ කියන්නේ කුප්පයයි කියන. ඒක මහා කුප්පයක්. කුප්පය කියන්නේ ළඟින් යනකොට තද වෙනවා. මේ අල්ලපු ගෙදර ඉන්න ප්‍රශ්නවත් මේ මනසට තද වෙන. ඒකට කියන කුප්පකම් කියලා. මම මේ ඕගොල්ලන්ගේ මොන දිහා බලා කියනව නෙවෙයි. එහෙම කියන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ අකුප්පාමේ චේතු උඹලා ඔන්න නැටුමක් නැටුවත් මම බලන්නේ මගෙන් එන ප්‍රතිචාරය කොහොමද කියලා විතරයි. මම ඒක අකෝප්‍ය ඒ කියන්නේ බුදුරජාණන්සේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් නටවන්න බෑ. කවුරුත් ඇවිල්ලා උලිහිලි පාලා බුදුරජාණන්සේ නටවන්න බෑ. උඹලා ඕනේ නැටිලා නටපන් මම බලන් ඉන්නේ අන්ධෙක් වගේ. උඹලා ඕනේ ගායනයක් කරපන් මම අහගෙන ඉන්නේ බීරෙක් වගේ. උඹලා ඕනේ දැනීමක් දෙන්න අරපන් මම මුතේ නැති කෙනෙක් වගේ ඉන්නවා. කල්පනා කරගන්න බැරි කෙනෙක් වගේ බලන්නේ. ආන එක තමයි තපස කියන්නේ. ඉතින් ඒක දිගටම යනවා. වේදනාව පිළිබඳ කතා කරලා තියෙනවා සක්මන් කරනකොට දැන් දේවල් ඔක්කොටම එන්න දෙන්න. මොකද අනාරාදී තමුත්තුනේ. ඒ වගේ මොකටදයි මේ ඒ ගැටුමක් ඇති කරගන්නේ. කොහෙදෝ යන එකක් අල්ලගෙන අපි කියන්නේ ගහ කියන්නේ රෙද්දස් දා ගන්නවයි කිය. මුකටේ යන්නේකට යන්න ඇල්ලා ඒක දැනගන්න මේ ආවේ මේ ඒ හැම එකකම පණිවිඩයක් තියෙනවා. අපි බුක් කීපින් කරනවා නම් මේක හිතවිල්ලක් මේක සද්දයක් වේදනාවක් කියලා අන්තිමට දැනගත්ත හැකි මයි ළඟ ඉන්න එකනට ඒක සද්දයක් වෙලා නැහැ. මගේ ළඟ ඉන්න එක හිතවිල්ලක් ඇවිල්ලා තියෙන වෙන එකක්. අපි එක තැන වාඩි වෙලා ඉන්නේ. එක එකන අවුලන්නේ තමන්ගේ කර්ම ශක්තිය වල හැටියට. තම තමන්ගේ රුචි අරුචිකම් වලට ඒක බලන්නේ නැතුව කේන්දරේ බල්ල වැඩක් නැහැ. මම කියන්නේ කවුද කියලා දැනගන්නේ මේ තියෙන අනන්ත අප්‍රමාණ අරමුණු වලින් මගේ මල්ලට වැටලා තියෙන ටිකක් තියෙනවානේ. ඒ වැටෙන්නේ මගේ රුචි අරුචිකම් අනුව. මගේ පෞරුෂත්වය අනුව. ඒ නිසා ওই මට්ටමට ගියාට පස්සේ දැනගන්න පුළුවන් භාවනාදී මම වැඩියෙන් කිපෙන්නේ සද්දවලටද වේදනාවටද හිතවිලියටද මොනවද මට දැනෙන්නේ කියලා ඉච්චරයි කේන්දරේ. ඒ කේන්දරේ බලනවා නම් ඒකට වෙනම නසත්‍රකාරයක් ඕනේ තමන් පොත් බීමක් කරන්න ඕනේ. මයි ළඟට ඇවිල්ලා ගිය කට්ටියගේ නම්මනන් ටික අන්තිමට කියන්න පුළුවන් මම වැඩියෙන් කිපෙන්නේ මේකෙන් කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ කාලයක් පුරා පරයන්ක භාවනා කොට ඇතිමුත් සක්මන් භාවනාව කෙරෙහි කුකුසක් ඇති වී තිබිනි. ඒ ඒ ඉන් සිදුවන ලාභය ගැන නොදැන සිටි බැවිනි. නමුත් නිස්සරණ වන අභ්‍යාසයේදී එහි ඇති වටිනාකම අත්විඳෙමි. ඉන් ඉපදුණු දිනේ සිට ඇවිද ගියාප මන්මුලාවන් මම්මුලා වූවන්සේ ඔහි ඇවිද ගියෙමු. ජීවිතය බොහෝ කොට දැන් ගෙවි ගොස් සමාර බව වැටහි. කත පුඤ්ඤෝ පෙර කරනා ලද පිනකට අද ඉන් මිදී නිවනට මඟ කියා දෙන කල්යාණ මිත්‍ර හිමි නමකගේ උපදෙස් අපට ලැබී ඇත. ස්වාමීනි ඉහත දිනයන්හිදී මායේ සුන්දර අරණේ ඇති වැලි මළුවේ ඇවිද ගියමි. වැල්ලෙහි සුමට බව හා රළු බව දැනුණු අතර ඉන්නොබ්බට ගිය පණිවිඩයක් සක්මනේදී දැනිනි. එය නම් මා මොහොතේ ඇවිදිමින් සිටින වගේය. මා මේ මොහොතේ මා මොහොතේ කියලා ඒ ඊටා සුන්දර අත්දැකීමක් විය. මා පැය කිහිපයක්ම වැලි මළුවේ දකිමින් හා දනිමින් ඇවිද ගියමි. සිතෙහි ඇති වූ ප්‍රීතිය මහා ආශ්චර්යයක් විය. ධර්ම රසයේ මිදගත්ෙමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවට අනුව වර්තමානයේ නොයන සිත් ඇත්තෝද පෘථග්ජන භාවයට අයත්වන අය. එය මා වරදවා වටහා ගත්තාදැයි නොදැනෙමි. එම නිසා ගෞරවයෙන් කමාකොට ඉල්ලා සිටින්නේ තව වරක් ඒ පැහැදිලි වනසේ දේශනා කොට වදාරන ලෙසේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔහොම යනකොට තමයි ඉතින් ටික ටික ටික ටික කාරණා තේරෙන්නේ. වැල්ලට ගිහිල්ලා අත් දෙකට වැලිය අවුරුදයක් ගන්න මේව නිකන් මිරික මිරික ඉන්නේ. ආයෙත් අපි ළමා ලෝකෙට යන. මොනම ආතතියක්වත් එන්නේ මේ වැලිය වල තියෙන හැඩයක් ගන්න නැති తত্ত্বය අපිට නැති වෙලා මේ සපත්තු සරපු දාලා. අපි දැන් ඉන්නේ මේ හදාගත්ත පිගංගඩොල්වල අපායේ ඔක්කොම මට්ටම් කරලා හතරස් කරලා මැදලා පොලිෂ් කරලා අර වැලි ටිකක් අල්ලන්න නැහැනේ. අපිට පොළොව මහි පොළොව මහි කාන්තාව අහිමිනේ අහිමිනේ දැන්. පයින් ඇවිදින්න ලයිසන් නැහැනේ අපිට දැන්. ඔක්කොමලා එක එක කුර ගහලා ලාඩම් ගහලා ලාඩම් ගහන කම්පැනි තියනවා දැන්. හරකුන්ට නෙමෙයි මේ මේ මහයුන්ට එකෙකුට පොළොවේ ඇවිදින්න බෑ. අර පෙර දිනෙන් ආපු දොස්තර මහත්තයා කියනවා මම බැනුම් අහලා අහලා මේ සැරේ ඉගෙන ගත්තලු පොළවේ ලයිසන් ගත්තලු පොළවේ ඇවිදින්නේ. එක දවසක් ස්වාමීන් වහන්සේට හිටපු සාංශර දාන ගෙනියන්න මේ ටිකේ එතෙන්දි ගියාලු අම්මද පොළේ. ඒකේ තියෙන ගල් ඇරෙනකොට ඉඳ උනාලු. ඉතින් බලාගෙන හිටියලු ධම්මජීවහන්සෝ බණට එනවා ගානක් නැතු වෙනවලු ඒක උඩ අනිත් ස්වාමීන් අනිත් දවසේ එනවා ඒක බොරළුඩ ඇවිදින්න ලයිසන් ගන්න. අපිට වෙලා තියෙන දේ බලන්න ලාංකිකයර පොළවේ ඇවිදින්න බෑ අපට දැන්. මේ සුද්ධ දීලා තියෙන කුණු හරප. මාත් සමහරට පිටරට යනකොට සෙල්ප දෙයක් දාගෙන යනවා මට විලිලැච්චයි. මේ පොළවේ ඇවිදිනකොට පොළොම හි කාන්තාවත් එක්ක නේ වැලි ටිකක් අත ගන්න. අද ඉන්න පොඩි ළමයෙකුට ඔයගොල්ලෝ සහ ගහනව කරන වැඩි. සෙල්ලම් කරන්න දෙන්නේ විස බීජ කියනවා, ඩෙටොල් දාන්න ඕන කියනවා. දාලා අරුණ පොලිතින් එකක් අල්ලන්න දෙන්නේ නැහැ, ගින්දර ටිකක් පේන්න දෙන්නේ නැහැ, වතුර ටිකක් පේන්න දෙන්නේ නැහැ, බ්ලේඩ් එකක් අල්ලන්න දෙන්නේ නැහැ, පීයක් අල්ලන්න දෙනවා. විල්ලෝ අම්මෝ බබලට හොඳ නැහැ වගේ. ඒ බබාලා තමයි තොත්ත බබාලා ලොකු වෙලා ඉන්නේ ඉස්සරහට. උන් ඊට පස්සේ බම්මනියෝ. බම්මනියෝ එක එකක්වත් දන්නේ නැහැ. අපිට මේ අපේ ස්වභාවය. අපේ මන්ට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මදි. ඒ නිසා පොළවේ ඇවිදින්න දන්නවනම් තරුවචනාසේ හැමදාම කිලෝමීටර් 18ක් ඇවිදලා තමයි ඒකෙන් තමයි කටයුතු කරන අවුරුදු 45ක් කවදාව සිරපු දෙයක් දාලා නැහැ. අවුරුදු 45ක් බුද්ධ කෘත්‍යය කරලා තිනවා කවදාව සිරපු දෙයක් දාලා නැහැ. හැමදාම උදේ පාන්දර පිණිපිට යාමේ පින්නපාතයට එනකම් සම්පූර්ණ ගමනක් යනවා. ඊළ එතන පින්නපාතේ කරත්ත දාන ටික වෙනදුවා දිවාවීරණය කරා හැන්දෑවේ එන කට්ටියට බණ ටිකක් කිව්වා. සතපුණා පහුවෙන්ද උදේ ආයෙ කිලෝමීටර් 18ක් යනවා. දැන් අපිට කිලෝමීටර් 18ක් යනකොට 3 wheeler කීයක් ඕනේ? එළියට යනකොටම ත්‍රිවිල් එක ඕන් ගන්නවා ආරයිට් බහින්නේ ත්‍රිවිල් එක පාර නැහැ කියන නිසා සක්මන් භාවනා පුරුදු කරේ පින ඇති නිස්සන්න වනේට ලොකු සංජා අපිට තියලා ගිය දේ අපි ඒක උඩ පැන පැන දෙනවා ඕන කෙනෙකුට කියනවා සක්මන් කරපල්ලා සක්මන් කරපුවාම පීවරක් පාසා නිවනට යන්න. සක්මන් කරන පීවරක් පාසා නිවනට යන්න. ඉතින් උඟ දෙනෙක් කියනවා ඒක කාලේ නාස්ති කිරීමක්. භාවනා කියන්නේ අතක් පිටතක් තියන ඉඳගෙන ඉන්න එක නෙමෙයිද? ඉතින් අපරාධේ කාල මේ මේ තක්මන් කළා කාලේ නාස්ති වෙනවයි කිය. ඉතින් මොනවත් මං කියන්නේ නැහැ. මොකද මගේ ඉතින් අම්ම අනවශ්‍ය වචන කියවෙනවනේ. මං කරබන කියනවා බෑක් තක්මන් කරලා බෑ පරියන්කට යන. මොකද්ද පුරුෂ කෘති තක්වන්නේ. මොකද වැඩිපුර විස්තර කරන් ගත්තොත් අර අමර නරක වචන මම ඉතින් කියනවායි කියලා බනිනවා. ඒ නිසා මම නිකන් වටෙන් දාලා ගිහලා නිකන් ඉන්නවා. ඒ නිසා මේක හොඳයි. සමහරු ගියාට පස්සෙවත් මෙහෙ ඉඳලා ගියාට පස්සෙවත් තාම දැකලා නැහැ, තාම අහලා නැහැ, තාම භාවනා කරලා නැහැ. ඉතින් ඒකේ වැඩමුළු 7-8ක් යනවා මේ කාලසටහනට හැඩ ගැහෙන්න. ඒසා ගෙදර ගියත් නාකි නාකිච්චෝ ගෙදර ඉන්නවනම් සක්මනක් හදලා දෙන්න. ලෙඩ වෙන සුව වෙන කවුරු හරි ඉන්නවනම් සක්මනක් හදලා දෙන්න. පොඩි උන්ට භාවනා කරන්න ඕන සක්මනක් හදලා දෙන්න. ගෘහ නිර්මාණ ශිල්පයක් කරනවා ආකිටෙක්ට් කියන්නේ මේ ගෙදර සක්මනක් හදන්න කියලා. අද සක්මනක පන්සලකවත් දකින්නවා. පන්සලකට ලවුඩ් ස්පීකර් එකක් අත්‍යවශ්‍යයි. ගාන්ට රකුණක් අත්‍යවශ්‍යයි. කොහොසක්මන. ඊතරමටම මේක මේ භාවනාවෙන් තොර බුද්ධ ධර්මයට ගිහිල්ලා වෙලා තියෙන විලෝපනේ ඒකයි අපේ ලොකු සංසය තාම බබලන්නේ මේ සත වර්ෂේ ඇත්තටම ගිය සත වර්ෂේ පළවෙනි වතාවට සක්මනේ ඉලි දැක්කුවා කෑකොස්සන් ගැව්වේ නැහැ හැම කුටියටම එදිවෙන සක්මන ඇතුලේ සක්මන හදලා සක්මන් මළු හැදුවා මේ නිසන්න මනේ මේක කරන්න කියලා සක්මන් මළු හදන්න කියලා ලොකු ලීන මහත්තයා හිරෙත් ගියා මොකද කැලෑනිල් දාරි කවදාකවත් අඳුරන්නේ නැහැ සක්මන් කියන එක. ඉතින් අහනවා මොකටද මේ කැලේ කපලා සිවෙන්සි දාන්නේ කියලා. ඉතින් කිව්වම සක්මන කියලා දන්නේ නැහැ. එක එකක් දන්නේ නැහැ. සක්මන් කියන එක දන්නේ. ඉතින් දැන් ටික ටික ටික ටික එලි දක්වමින් එනවා. ඉතින් මේක හොඳයි අපි යන් දීගායකට. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස කර්මස්ථානය ආනාපාන සතිය මම ක්‍රමානුකූලව ආස්වාසය හා ප්‍රස්වාසය වෙත සිහිය පිටුවමි ක්‍රමෙන් ආස්වාස හා ප්‍රස්වාස නාසිකාග්‍රයේ වැඩි ඇතුළු වන හා පිටවන අයුරුද ආස්වාස හා ප්‍රස්වාස වෙනස් වන අයුරුද සතියෙන් අත්දැක්කෙමි එවිට ආස්වාස ක්‍රමෙන් තුනී වන්නට විය මම මෙවිට වීරියෙන් සතිය පිහිටුවමි එවිට ක්‍රමයෙන් ආශ්වාස හා ප්‍රශ්වාස නොදැනෙන අවස්ථාවකට පැමිණ වෙනදා නමුදු වෙනදාමෙන් තිගැස්සීමක් ඇති නොවි විශාල සතුටක් ඇතිවිය. දිගටම එම එය කරන ස්වභාවය සතුටින් අත්විඳෙමි. එය අවසන් වූයේ දහවල gediya ගැසීමත් සමගය. ප්‍රශ්නය මෙසේ මම ශාන්තසිත ස්ථාවරව විඳිමින් සිටීම මෙසේ මෙම ශාන්තතිත් ස්වභාවය විඳීම ක්ලේශයක්ද? එම ශාන්ත ස්වභාවයේදී වෙන් ඉදිරියට යන්නේ කෙසේද? නමුත් එම ශාන්ත ස්වභාවයේ ඉදිරියේදීද අත්විඳීමට මට සිතේ. එය හරිම සුවදායකයි. හිතට සැනසීමක් දනවයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන එක කෙලස් වෙන්න පුළුවන්. නමුත් ඒක ඕනෙ වෙලාවට ගන්න බෑනේ. මේක එන්නේ පරිසර සාධක හේතු සම්පත් ඇති වෙලාට විතරයි. ඒ නිසා ඒකට කැමැත්තක් ඇති වෙනවා නම් කෙලස් නෙවෙයි කියලා නම් කියන්න බෑ. නමුත් ඒක අපිට සල්ලි දීලා ගන්න බෑ. සුපර් මාකට් එකේ ගන්න බෑ. හොරකම් කරන්න බෑ. ඒ පසුබිම එනකොට එනවා. ඉතින් අනිත් දවසේ මේ දැනෙන සාන්තිය සුවයත් ඒ සාන්ත සුවයට තියෙන බැඳීම දෙකම බලනද දෙවෙනි දවසේ සතිය බොහොම දියුණු කරගෙන යන්න ඕනේ. ඒකට කියනවා සතිය විවිධාංගීකරණය කරනවා. මතුවෙන දේ පේනවා. ඒ දේ පිළිබඳව ඇති වෙන මනාපමනාප පේනවා. ඒක සීක පුද්ගලයේගේ ඉන්ද්‍රිය භාවනාව ගැන කතා කරන ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුණා රූපන් දිසා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං හරියට ඇහැට රූපයක් දැක්කා වගේ මේ කයට පහසුව දැනෙනවා මම මේ කියන්නේ මේ ඇහැ සම්බන්ධයක දකින්නකොටම ඒ රූපය එක්ක මනාපයක් වෙන එක අමනාපයක් වෙන එක මනාපමනාප නැති එකක් අන්නේ ඇති වෙන මනාප භාවයේ ඇති වෙන අමනාප භාවයේ සහ මනාපමනාප නැති එක බුදුජානන්සේ සඳහන් කරන ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං. ඒක බොහොම ප්‍රසිද්ධයි. මේක මේ රූපෙ දිහාම නැවත නැවත බලන්නේ මනාපෙන්ද? නැත්නම් ඒ රූපෙ දිහා නැවත නැවත බලන්නේ අමනාපෙන්ද? නැත්නම් ඒක නිකන් මනාපමනාප නැති එකක්ද කියන එක භාවනා කරන කෙනෙකුට බොහොම ඕලාරිකව වැටෙන එක පටිච්ච සමුප්පන රූප නැතුව ඒ මනාපමනාප පහළ වෙන්නේ නැහැ. රූපෙ නිසාමයි පහළ වෙන්නේ. සංකතං හේතු කණු රාශියකින් හැදෙන්නේ. ඒ නිසා රූපෙත් බලන්න ඒ රූපේ බලනවත් එකම ඇති වෙන මනාපමන අපේ බලනවයි කියලා කියන්නේ කාය අනුපස්සනාව. ඒතකොට වේදනා අනුපස්සනාවට හිත ගිහිල්ලා. මතුවෙන වේදනාව, මතුවෙන දැනීමත් එක්කම මේක වේවා, මේක නොවේවා, මේක මනාපයි, මේක මනාපයි නෝ. ඉතින් ඔය කෙලස් කියලා ඔක පැත්තකට දාලා හිටියොත් කවදාකවත් අපිට හිත දැනගන්න හම්බ වෙන්නේ නැහැ. කෙලෙසෙන් දැනෙන්නේ. කෙලෙසක් වෙන්න දැනෙන්නේ. ඒතකොට දැනගන්න මේ කෙලෙසක් කියලා. ඒ ඉන්නේ කෙලෙසි මනාපමනාප දෙක හරහා. ඉතින් ඒ නිසා මේ මනාපමනාප එනකොටම රූපය බලනවා වගේම රූපේ මෙනෙහි කරනවා වගේම දකින්න දකින්නවා කියලා ඒ බැලීමත් එක්කම දකින්නවත් එක්කම ඇති වෙන මනාපමනාප දෙකට සංවේදී වෙලා යනවනම් ඒ යෝගාචරගේ හිත කඩන්න බෑ හින ගැහුවා. හරියටම ඒකෙම නිමක්ට වෙනවා. ඒකෝට ගැඹුරට ගිහිල්ලා හිත ඒක නිසා මේ මනාපති පිච්චාවයි අමනාපති පිච්චාවයි සාන්ත සුන්දර භවති පිච්චාවයි ඒක පිළිබඳව Tamanට මනාපමනාභාවයේ අස්පනා පිට දැකලා ලේ පිටම අල්ලන්න ඕන. මේක වුණොත් කෙලස් කියලා දුරුවන් කරලත් බෑ. මේක එන්නේ නැතුවත් බෑ. ඇවිල්ලා දුරුවන් කරන්නේ නැතුව ආ මේකට නම් මගේ මනාපයක් තියෙනවා මේකට තමයි මනාපේ කියන්නේ කියලා ඒක දැක ගන්න පුළුවන්. ඒක ලේපිට දකින්න ඕනේ. ඒක බහන බොහොම ඉහළ ඉහළ තත්ත්වයක්. ඉතින් අපි එන්නත් ඉස්සෙල්ලා අපි ඒක කෙලේශයක් කියලා අයින් කරනවා. ඒ සදාචාරවාදියාගේ හැටි. ඉතින් උන්දට උතරින් එහාට යන්න බෑ. ඔතන තමන් විහිීම ඒ තහංචියක් පනව ගන්නවා. බැම්මක් බැඳ ගන්නවා. හැබැයි මේ කමඨාන් සුද්ධ කරන මෙම කිව්වට පස්සේ සුද්ධ කළ දුන්නට පස්සේ යාට ඒක තහංචයක් වෙන්නේ නැහැ. එයාට ඒක පනින්න පුළුවන්. එයා දන්නා මේ මනසින් හදාගත්ත තහංචයක් තියෙන්නේ. මේකේ භාවනා දියුණු වෙන්න නම් නාම ධර්ම පැත්තට යන්න නම් කෙලෙස් ඇවිල්ලා කෙලෙස් උණු උණුවේ දැනගන්න ඕනේ කියන අදහස ඇතිකරනද ඒකට හොඳ අවස්ථාවක් දැන් අතිගෞරවනීය සාමින් වහන්සේ මම වසර දෙකක පමණ සිට භාවනා වඩමි. මූලික කමඨහන ආනාපාන සතියයි. බොහෝ පර්යංකවලදී හුස්ම සියුම්මේ නොදැනෙන මට්ටමටපත් වේ. භාවනා කාලය පුරාම පවතින්නේ හුස්ම නොදැනෙන මට්ටමකය. සතිය නාසිකාග්‍රයට එල්ල කළත් ගොදුරක් නොලද වැද්දෙකු මෙන් කිසිම කනස්සල්ලකින් තොරව කාලය ගත කරමි. සමහර අවස්ථාවල මම දැන් මෙතන කියා කයට හිත එල්ල කරන විට හිත ආනාපානයට නොගොස් ඊතා වේගෙන් කයට கிඳා බසී. ටික වේලාවකින් මුළු කයම එකසේ දැනේ. ඊතා සුවදායකය. ආනාපානයට වඩා කයට එල්ල කරන සතිය තුලින් ආනාපානයේ ඉක්මනින් ගෙවී යයි. පසු විපරමේදීද මෙය හසු විය. කෙසේ වෙතත් ආනාපානයේ මෙන් නොව කය කිසිත් නොදැනෙන මට්ටමකට නොපැමිණ කිසියම් සංවේදනාවක් මගින් සතියට සම්බන්ධ කර කාලය ගත වේ. භාවනාව දියුණුවට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මුල් මුල් වෙලාවේදී අපි අර ඒකාග්‍ර කරනවා කියලා හරියටම ඉදිකටකින් යන්න වගේ ආස්වාසිය මුලැමැදාවාසිය බෙදුවට සතිය කියන එක තේරුම් ගත්තට පස්සේ මුළු සමස්තෙටම හිතියව ගන්න පුළුවන්. කය දිහා බලන ඉන්නකොට ඒකේ ආස්වාස් ප්‍රසවාස දැක්කත් නැතත් කයේ හිත පැවැත්වීම පවා සතිය පිහිටලා තියෙනවායි කියලා ආරියටම තිත්තටම එල්ල නොකිරුවත් සතිය දැනගත්ත කෙනාට නිකන් සමස්තය බැලීම හරහා ලොකු සතුටක් තියෙනවා. කොයි වෙලාවෙත් දන්නවා මේ සතිය අපි මුලින් මුලින් කෑ ගැහුවට සතිය කැඩෙන්නෙම නැහැ. කොයි වෙලාවකවත් කැඩෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ගොඩක් කල් යනවා. ਸਰවචාන්සේ සඳහන් කරලා තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්මා. අපිට ඉදිරිපත් වෙන සෑම ධර්මයකම සතිය තියෙනවා. ඒක දන්නේ නැතිකම නොසලකා හැරීම නැත්නම් අතපල්ලේ දැමීම නිසයි විඳවන්නේ. දැන් සතිය තියෙනවා මට කියලා බැලුවොත්, කය බැලුවත්, ආස්වාද ප්‍රසවාස බැලුවත්, පිම්බීම හැකිලින් බැලුවත්, වම දකුණ බැලුවත් ඒ එකමයි. ඒක නිකන් හරියට කොයි චිත්‍රේ බැලුවත් චිත්‍රේ බැඳලා තියෙන canvas එක බලන්න දන්නවනම් ඔය canvas එක කොයි චිත්‍රෙත් තියෙනවා. canvas එකයි චිත්‍රය දෙකම බලපුවින් අර පේනවා මේ චිත්‍ර කියන්නේ canvas එකේ අඳපු ඉතාම තුනී තින්ත තාඩුවක් විතරයි. ඕකෙන් තමයි ඔය මිනිස්සු නටවන්නේ. කැන්වස් එක කැන්වස් නැතුව චිත්ත අඳින්න බෑ. ඒ නිසා චිත්තේ හරහා කැන්වස් එක බලන්න. එතකොට මේ ආනාපානෙ තියෙන්නේ කයේ. වම දකුණ තියෙන්නේ කයේ. නිදා ගැනීම තියෙන්නේ කයේ. ඒ නිසා કોઈ විස්තර වශයෙන් නැති වුණත් යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතානම් භජානාති කියලා කය කොයි කොයි ආකාරයකද පිටින්නේ. ඒ ඒ ආකාරයෙන් කය දිහා බලන ඉන්නකොට අර ඉස්සර වගේ හරියට ටෝච් එක ගහලා ඉල්ල කරලා බලන්න ඕනේ. සමස්ත වශයෙන් දන්නවා. තමයි ඉන්නේ කයේ ඉරියව්වේ. ඒක ඒ කය එහෙම නැත්නම් ඉරියව්ව ලොකු කුණ්‍යක් වගේ. වැටෙනකොට අල්ලගන්න පුළුවන් ලොකු කුණ්‍යක් වගේ ආස්වාද ප්‍රසවාස වගේ පුංචි අල්පෙනෙත්තක් වගේ රෝයින් පින් එකක් වගේ නෙවෙයි. ඉතින් අන්තිමට තමයි පුදුම විදිහට කයට මෛත්‍රී කරන්න පටන් ගන්නවා. කයත් එක්ක යාළු වෙනවා. මෙතෙක් කල නොදකින් කියපු කය, නොදකින් නොපතන් නොතොමකින් කියපු කය තේරුම් ගන්න බුදු වෙන එකක්. රහස් දෙන එකක්. මේක ගත්තේ පින් කරලා. මේකට නොදකින් කියන්න එපා. මේක තමයි ඔක්කොම කරලා දෙන්නේ කියලා ඔය කොච්චර වටම ගියත් ගෙටම එනවා වගේ අන්තිමට කයෙම තමයි කයෙම තමයි අපිට නතර වෙන්නේ. ඒකට එනකන් තමයි ආනාපානේ පිම්බීම ඇකිලිම ඕසෝනා තබන යනවා වම දකුණ ආදි වශයෙන් ඔය පොඩි පොඩි විස්තර පෙන්වන්නේ අර හිත ටිකක් මෙල්ල කරගන්න මෙල්ල කරාට පස්සේ මේක මේ කයට මේකට සලකන්න දේවාලයකට කෝලික කෝවිලකට සලකනවා කොයි වෙලාවෙ මේකට රහතන් වහන්සේ නමක් වඩියි දන්නේ පිරිසිදුව තියාගන්න මේක. තියාගෙන තියෙන තියෙන ආකාරයට පූසෙක් වගේ පූසෙක් බලන්න ওই වෙලාවෙත් බොහොම සනීපෙන්නේ ගත කරන්නේ. පහසුවෙම ඉන්න. ඔය දඬු කන්දේ ගැහුවා වගේ, කටුබෙරේ පෙරළුවා වගේ, කුරුසෙරි තියලා එන ගැහුවා වගේ, තටමඬේ වයි තටමන එක වෙනවා. හැබැයි ඒක මෝඩකම. තටමඬ දෙයක් නෑ. මේක පහසුවෙන් තියාගන්න. පහසුවෙන් තියාගෙන එහි හිත පිහිටවන්න. ඒක තමයි මේ කියවෙන්නේ. ඒක පසුවිම රාන් කෙරුවත් ඔච්චරයි. භාවනා කරනකොට බැලුවත් එච්චරයි. ත්‍රිපිටකේ කිව්වත් ඔච්චරයි. වෙන තම්බි කෙනෙකුට හුඟන් දුන්නත් ඔච්චරම තමයි කියන්නේ. කොයි දෙයක නවත් අන්තිමට ගන්න මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයට ක්ෂණ සම්පත්තියට ප්‍රේමකරනද ඒකවල තවත් ස්වර්ගයක් ඕනේ නෑනේ. තවත් ස්වර්ගයක් කොමඩි. මේකම ස්වර්ගයක් කරන ජීවත් වෙනකොට හැම කෙනාටම ගරු කරතයි මොකද හැම කෙනාම තම තමන්ගේ ශරීර වලට ගරු කරමින් ජීවත් වෙන්නේ අපි ප්‍රාණීන්ට ගරු කරනවා අනික හැම සතෙකුටම ගරු කරනවා මං වගේ එතකොට බුදුහාමුදුරුවොත් මං වගේ මේ ළඟ ඉන්නවා ආයි මේ මේ ධම්මදිව යන්නවක්වත් ඊගාමයිති බුදුහාමුදුරුවෝ බලන්න යන්න ඕන ගමන් නැහැ බුදුහාමුදුරුවෝ ළඟව ඉන්නවා තමන්ගේ කය අඳුරගත්ත ගමන් තමන්ගේ කයට ප්‍රේම කරන්න ගිය ගමන් හරි ලේසි ධර්මයේ තේරුම් ගන්න බුදුන් තේරුම් ගන්න ගෞරවනීය සාමින්වහන්ස මේ මා ලියන පළමු යන කමඨහන් වார்த்தාවයි. දොස් ඇතනම් කමා කරන සේක්වා. සක්මන් භාවනාව සක්මන ආරම්භයට පෙර මොහොතක් නැවතී සිට මම දැන් මෙතන යයි ආවර්ජනය කරමි. සක්මනේ මුලින්ම වම දකුණ ලෙස බලමි. ඊළඟට වම් පාය එසවෙන ඉදිරියට යන තැම්පත් වන ආකාරය නිරීක්ෂණය කරමි. තුන්වෙනුව පායට දැනෙන වේදනා ස්පර්ශ නිරීක්ෂණය කරමි. අඩි 30ක් පමණ යන විට හිත විසිරෙන බව දැනේ. නැවත සතිය පිහිටුවමි. ඔබ වහන්සේ දෙසූ පරිදි දැන් මේ කරන්නේ ඇවිදීම මිස ඉඳගෙන සිටීම හෝ හිටගෙන සිටීම නොවන බව හොඳින් වැටහි. එදිනදා ජීවිතයේදී ගමන් කරන විටත් මේ දැන් කරන්නේ ඉඳගෙන සිටීම නොවන බව වැටහෙනවා යයි සිතේ. මටත් නොදැනීම සිත නොයෙක් අරමුණු වලට යෑම නම් සක්මන් භාවනාවේදී සිදුවීම අඩුවේ. නැත්තේමද නොවේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය ගනිමි. හිඳගෙන ඇස් පියාගෙන මම දැන් මෙතනයි නිරීක්ෂණය කරමි. කර්මස්ථානයේට සිත පිහිට වූ මොහොතේ සිට සිත සැරිසරන්නට පටන් ගනී. එවිට මට දැන් නීවරණ නොමැති බව සිහිපත් කර දේශය ඇති නොකර නැවත කර්මස්ථානයේ අදිෂ්ඨාන කරමි. මෙසේ අන අනේක වාරයක් කරන්නට සිදුවේ. තුන්වෙනි දවස වන විට හුස්ම රැලි 15ක් පමණ නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී ඇත. සිතට බෙහෙවින්ම නැගෙන්නේ කමඨහන් වාර්තාවයි ලිවීමයි. නැවත නැවතත් සිතින් වාර්තාව සකස් කෙරේ. මේ නුසුදුසු බව වටහාගෙන නැවත මූල කර්මස්ථානයට හිත යොමු කළත් නැවත එම අත්දැකීමද කමඨහන් වාර්තාවට ඇතුළත් කරන ආකාරය සිතට එයි. මේ පිළිබඳව අමනාපයක් සිතේ ඇති නොවුනත් කර්මස්ථානයේ වැඩිමිට අපහසුයක් ලෙස දැනේ. ඔබ වහන්සේ කරන්නට ඇති කාර්යය ඊට සරල ලෙස ඊට පහසු ආකාරයට දක්වා ඇත. ඉතිරි කොටස අයිති මටය. අත්නුහැර උත්සාහ කරමි. ඔබ වහන්සේට පැතු බෝධියකින් නිවන් සුව අත් වේවා. මේකට මේක ඔක්කොටම මගේ බොත් විඳින්න වෙනවා කියන්නේ කමඨං සුද්ධ කිරීමේ ක්‍රමයට ගෞරවයක් ඇති වෙච්ච ගමන් ඒකෙන්මයි ගොඩෙන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. ඊට පස්සේ මේක ඉදිරිපත් කිරීම පිළිබඳ හිත හොල්මන් කරන. ඒකට කරන්න තියෙන්නේ හැම වෙලාවෙම පොතක් තියන හැම පරියන්කයකටම පස්සේ වාක්‍ය දෙකක් ලියන්න. මම මේ මේ පරියන්කේදී මට දැනෙච්ච දේ මේමයි. සක්මන් කරනකොට පස්සේ වාක්‍ය දෙකක් ලියන්න. ඒකට කොහොම කෙරුවත් වාර්තා වෙලා ඉවර නේද කොට. ඊට පස්සේ කමටහන් වාර්තා ලියන වෙලාවට මේ සභාවට ඉදිරිපත් කරන ආර්ථික බලලා ගොනු කරන එක විතරයි තියෙන්නේ. ඒ නිසා ඒක ලියමනෙමයි නැත කරන්න ඕනේ. ඒක නැත්නම් ඒ ගුරුවරයා පිළිබඳව ඉදිරිපත් කිරීම පිළිබඳව මුලැමැදාග ගැළපුම් පිළිබඳව කතා ශරීරය පිළිබඳව හරියට කල්පනා වෙන. ඒක නැති කරන්න කරන්න තියෙන ඉවර වෙච්ච ගමන් සුදු කට්ටිය කරන්නේ එහෙමයි. පොත තියා ගන්නවා ළඟ නැගිටපු ගමන් වාක්‍ය දෙකක් ලියලා තියෙනවා. සක්මන් කරලා ආවනේ ලියන වාක්‍ය දෙයක් මේක හොඳයි නරකයි වම දකුණා දකුණ වැටුණ මොන හරි. ඉතින් අන්තිමට බලනකොට කමඩන් වාර්තාව ලියන්න හදනකොට ඔක්කොම තොරතුරු ටික තියෙනවා. මම බුරුමේ ඉන්න කාලේ මාස අවුරුදු 3යි මාස 9ක් විතර ඇති මං ගෙනාවා මොනිටර් එක්සයිස් පොත්ම කමටන් වාර්තා ලියපුවා. එක කොළ කැලක්වත් මම විසිකරේ නෑ. හැම එකම ලියනවා. කමටන් වාර්තාව දෙන්නේ ඉස්සලා දවස් දෙකකට සැරේ සයිඩෝ ගාවට යන ඉස්සලා ඒක සංස්කරණය කරනවා. මලකටව හාමුදුරු හතර නමක් හිටියා එක්කෝගෙම සංස්කරණය කරන්න ඕනේ මම පරිවර්තනය කරන්න ඕනේ ඉතින් ඒක ඉදිරිපත් කරනකොට මගේ කමටහන් නිකම්ම සුද්ධ වෙනවා අපිට වෙලා තියෙන්නේ දොස්තර කෙනෙක් ආවට ගිහිල්ලා රෝග ලක්ෂණ කියන්න තේරෙන්නේ නැහැ අපිට ඒක එක්ස්රේ මැෂින් එක ඕනේ නලාව තියන්න ඕනේ එහෙම නැත්නම් ස්කෑන් මැෂින් එකට දාන්න ඕනේ කුණු හරප ඒ කුණු හරප නිසා වෙන්නේ මොකද්ද දොස්තරට කවදාකවත් ලෙඩ හම්බ වෙන්නේ නැහැ ටෙක්නීෂියන් හම්බෙන්නේ ටෙක්නීෂියන් තියනවා පිරිමියෙකුට බබෙක් හම්බෙන්නවා මාසෙට මාසෙට දෙකක් විතර එනවයි කියලා. මොකද ගෑණියක රිපෝට් එක කරනවා පිරිමියෙකුට. ඉතින් දොස්තර බලනවා ආ මේ පිරිමි ළමෙක්ට හම්බෙන්න තියෙනවා. අර මනස උඩ බෙන් බලනවා මට කොහෙද ළමයි හම්බෙන්නේ. මම මේ පිරිමි කෙනෙක්. බලන ටෙක්නීෂියන්ට වයස මාරු වෙලා. ඔය ડોક્ટર ඇන්තනීස් ඉන්නකොට කිව්වලු කිසිම ලෙඩෙකුට ලෙඩේ කියන්න තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම සංඝයාට. සංඝයාට කද්දාකත් තේරෙන්නේ නැතුව දොස්තර හම්බෙච්චා ලෙඩේ කියන්නේ. ඒක කියනවා ඒ ටෙක්නීෂියන් දැනගන්න ඕනේ. දොස්තර නලාව තියලා දැනගන්න ඕනේ මේ ලෙඩේ තියෙන්නේ දොස්තරට. දොස්තරයකට හරිය කැමති. මොකද ගාන කපා ගන්න බලවයි. ඒ නිසා අපිට වෙලා තියෙන භාවනා කරාට අපි කෙලිම රහත් වෙලා ඒකම ලියන්නත් බලන් ඉන්නවා. අතරමඟ බෑ ලියන්නේ නැතුව හදනෙව ලියන්නේ නැතුව කෙලිම රහත්ුණයි කියලා ලියනද රත්තරන් පත්‍රිකකම ලියලා කෙලිම බාර දෙන්න බලා ඉන්නවා. අනේ අර සාමාන්‍ය වැටෙනකොට වම දකුණට ගියා ගන්නත් බෑ. ඉතින් ඒක මොකද්ද කියන්නේ? ඒ sannivedanaye විතරයි වෙන්නේ මෙනිදී බලපාන එකම දේ. Tamanට කියන්න ඕන දේ ඍජුව, කෙලින්, short to the point, short and sweet ලියන්න දන්නවනම් ඔච්චර කතා කරලා ඉන්න දෙයක් නැහැ. ඒක කරන්න ඉස්සලා නම් මගේ වැරදි කීපතාවක් කරන්න වෙනවා. අපි ඒකටයි මේ හැමදාම උසාවි විවෘත කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් ලියන්න. වැරදුනට කමන්නේ. මම කාලා ලැබයි. ඒ ඉති මගේ ඇති. ඒ ගැන මට කිසිම කනගාටුවක් ඇති වෙන්නේ නැහැ. වෙහෙසක්වත් නැහැ. මොකද මම මාස 18ක් කෑවා. මාස 18ක් එක දිගටම බැටුම් ඇහුවා. මේ වාර්තා කරන්න දන්නේ නැහැ කියලා මම දැන දන්නේ නැතිවා. දැනගත්තට පස්සේ මට කිව්වා සයිඩෝ බලපන් මේ මිසුන තේන්න කියලා දීපන් කියලා මං කියන කියලා දෙන්න කියන්නේ. මම දැනගත්තනේ මාස 18ක් මට ගියේ මම කොහොමද කියලා දෙන්නේ කියලා. ඔය එක්කෙනෙක්වත් භාවනා කරන්න ඕනේ නැතිවත් නිවන ඕනේ නැතිවත් නෙවෙයි. ඔය එක්කෙනෙකුට රිපෝටින් තේරෙන්නේ නැහැ. වார்த்தාව කියන්න තේරෙන්නේ ඒක සැකයි මට ඊසටවත් තේරුණාද කියලා. හැබැයි ඊෂාම ටිකක් හැදලා දුන්නා. ඒ වාර්තා ලියන හැටි පිළිබඳ වාර්තා හදපු නිසා දැම්මට ප්‍රසිද්ධිය තලන්න පුළුවන්. බෑ කිව්වට. ඒ මොකද මුලින් ඉඳලා දන්නේ නිසා ඒ නිසා හොඳට ඔය රිට්‍රීට් එකට ඉඳ ඉස්සලා ඒ වාර්තා කිරීම පිළිබඳ ලියලා තියෙන එක දෙවෙනි රිට්‍රීට් එකේ ඉඳලා ඉඳ ඉස්සලා කියවන්න. ඒක බොහොම දුරදිග ගිය වැඩපිළිවෙලකින් එළියට අවිල්ල තියෙන්නේ. හුඟව දෙනෙක් ඒකට කැමති නෑ. ඒක නිකන් මේ දත් ගලවන දොස්තර ගාව පොලිමේ ඉන්නවා වගේ. දන්නවනේ ඉතින් ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා දත් ගලවන්න ගියා. ඉතින් ඒක ගලවන තමයි ඉන්නේ පොලිමේ සාපෝට් එකකින් මට කතා කරයි. දැන් වදී කියලා. ඒක කරන්නේ නැතුව ඒ කමඨාන සුද්ධ කරන්නේ නැතුව හැබැයි මෙහෙම ඉන්නකොට වෙන්නේ අරයට ගහනකොට මෙහාට රිදෙනවනේ. පොදු කමටහන් සුද්ධ කිරීමේ එහෙම ලාභයක් තියෙනවා. මට ඕනේ ප්‍රශ්න තව කෙනෙක් අහනවා. ඌට ගහනකොට අර gedara තියෙන මුවාමට තලනකොට කැලේ නිමුවා වෙනකොට එහෙම එක්කුත් ලාභිකුත් තියෙනවා මේකේ. කෙසේ නමුත් අපේ නිස්සරණවනේ අපි ලෝකෙට දෙන්නේ ඉතුරු කරන්න මැරෙන්නේ ඔය කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමය විතරයි. ඔය ආනාපානවත් වෙන්න මොකක්වත් අපේ විශේෂත්වයක් නැහැ. සක්මන තියෙනවා. නමුත් ඒක ඉදිරිපත් කරන ක්‍රමේ පිළිබඳ ගෞරව කෙරුවේ නැත්තම් එහෙමනම් නිකන් මේ උගුරට හොරා බේත් බිව වගේ තමයි තියෙන්නේ. නිසා උත්සාහ කරන්න වැරදුනට කමක් නැහැ. ඒ වුණොත් ඊශව දානවා මං. ඊශව දාලා කියලා දෙනවා කට්ටියට මොකද්ද කරන්න ඕනේ කියලා මේ සැරේ කිව්වේ නැහැ නේද? ඈ? නැත්නම් මෙයා තමයි පටන් ගත්තේ ඉස්සල්ලාම තුන්වෙනි දවසේ ඔක්කොටම කතා කරලා පැයක දේශනයක් දෙනවා වාර්තාගත කරන්න මෙහෙමයි කියලා. දැන් අපි මේ මට්ටම ටිකක් පැනලා. අපි යන ඊගා ප්‍රශ්නයට. අතිගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාවේදී ඊතා ඉක්මනින් සතිය පිහිටුවා ගැනීමට හැකියවත් පරයන්ක භාවනාවේදී සතිය පිහිටුවා ගැනීම අපහසුයයි ඊතා වීරියෙන් කටයුතු කිරීමෙන් සතිය වැඩි හැකියවත් එය මනස වෙහෙසටපත් කරයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මාර්ගඵල සුවය ලැබේවා නිරෝගී සුවය ලැබේවා වෙහෙසකම වෙහෙස කර බවත් ලැබේවා කියලා කියන්නේ. ඒ ඕම හරි කමන්නේ සංසාරේ නන්නත්තර වෙලා ගිහිල්ලා දැන්වත් අඩු ගානේ ඕම හරි තටම තටම හරි යන්න තියෙනවා it's a painfully slow එච්චරයි කියන්න තියෙන්නේ ඒක කියන්න බැරි තරම් හිමීට සිද්ධ වෙන්නේ නමුත් වෙන ක්‍රමයක් නැහැනේ වෙන ක්‍රමයක් තිබුණා නම් ਸਰවචන්සේ දෙනවනේ රාහුල පුංචාමතුරන් අවුරුදු 15ක් ගියා ප්‍රියම්බිකාවට දෙන අඩු ගානේ යසෝදරාවට වෙන ක්‍රමයක් නැහැ ඒ නිසා ඒක දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ කියලා තමයි කියන්නේ වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා කියන එක ඔක්කොටම ලේසි නෑ. ඒ නිසා නමුත් මෙච්චරයි එකම අර්ථයක් ඇති වැඩේ ජීවිතේ තියෙන. ඒක නිසා පමා වෙලා හරි කවණ එක සිද්ධ වෙනවා නම් අපි නිස්සන්නවන්නේ මේ සතුට වෙනවා. ටිකටම උත්සාහ කරන්න. අතිගෞරවනීය ස්වාමින් වහන්ස මම අද උදේ මූල කර්මස්ථානයේ ලෙස ආනාපානෙහි සිත පිහිටුවාගෙන පරයන්ක භාවනාව ආරම්භ කෙලිමි. වාඩි වූ සැනින්ම වසාගත් දෑස් ඉදිරියේ තිරයක්සේ ඊතා පැහැදිලි ජල කඳක් පෙනෙන්නට විය. ක්‍රමයෙන් හුස්ම රැල්ල සිහින් වී නොදැනෙන බවක්ද ඇතිවිය. මුළු ශරීරයේම මන සැහැල්ලුවක්සේ දැනෙන්නට විය. එහෙත් දිගටම මා හුස්ම රැල්ල දෙසම බලා සිටීමි. වෙනදා දකින ආලෝක ධාරා කිසිත් නැත. ශරීරයේ කිසිම වේදනාවක්ද නැත. වෙහෙසටපත් වූ විටක සේම භූමියකට ගියා වැනි සැනසිලි බවක් දිගටම දැනුනි. මූල කර්මස්ථානයේද දිගටම පවත්වාගත හැකි විය. කලාතුරකින් අතීත හා අනාගත සිතුවිලි මතුවත් ඒ වහාම ඒවා හැඳිනගෙන නැවත හුස්ම රැල්ලට හිත තැබුවෙමි. මේ අන්දමට පැය එකමාරක් පමණ සිටියෙමි. මේ මා මෙවැනි අවස්ථාවක් අද්දුටු ප්‍රථම අවස්ථාවයි. මේ භාවනා මගේ මාලත් පුංචි දියුණුවක්සේ මම වටහා ගනිමි. ඉන්පසුවද මට පර්යංකේදී මේ தത്വයට නැවතපත් වීමට හැකිවිය. එහෙත් සක්මනේදී නම් කිසිම දියුණුවක් නොදැනේ. වම දකුණේයි 100න් පියවර 10ක් 15ක් ගමන් කළ හැකිය. පයට වැලි පෑගෙන බව, සීතල බව, ගොරෝසු බවද දැනේ. සුළු වේලාවකින් මම් කකුලේ දනසීත දක්වා එන වේදනාව නිසා සක්මන අතහැර වාඩි වීමට සිටේ. එසේ වාඩි වී විට ආනාපානය හොඳින් නිරීක්ෂණය කළ හැකිය. ගෞරවනීය සාමින්හන්ස භාවනාවේ ඉදිරි කටයුතු සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේගේ බලාපොරොත්තු සියලු ස්ථාත්‍යයන් වහවහා සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. සක්මණේ ඒ වගේ කයේ යම් යම් වේදනා එනකොට ඒක තමයි භාවනා ඉදිරි දියුණුව සක්මනේ වම දකුණ වශයෙන් ගිහිල්ලා ඒ වම දකුණ සාපේක්ෂව කයේ අනිකුත් තැන්වල තියෙන වේදනා කය අනිත් තැන්වල තියෙන ස්පර්ශ gediy වගේ වැඩෙන්න පටන් ගන්න. ඉතින් එතකොට නැගිටලා ගිහිල්ලා පරියන්කයට ගිහිල්ලා හරියන්නේ නැහැ. දිගට යන්න එතකොට සක්මන වගේම පරියන්කේ පරියන්ක වගේම සක්මන ඒ එන sannivedana වැඩි වෙන්නේ සතිය සිවුම් වෙනකොට තමයි සංජ ප්‍රනීත වෙනවා කියලා ඒකට කියන්නේ. ඒකට බයක් මෙතන තියෙනවා. භාවනා වැඩෙනකොට ඒක වැරදිලක් කියලා හිතනවා. අන්න ඒ ඒ බය මිසක් සැකේ නැත්නම් ඒකට කියන්නේ සද්ධාව නැතිකම. හොඳට සද්ධාවන්ත වෙන්නව සක්මන හොඳටම හරියාගෙන ඉන්න හදන්නේ. ඒ වේදනාව ආවට පස්සේ වේදනාව තියෙද්දි කරන සක්මන නැත්නම් වේදනාව කරද්දි මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදිමින් ඉන්නේ කියලා දැනගනිමින් වෙන්දට වැඩි එක තප්පරයක් එක චිත්තක්ෂණයක් වේදනාවත් එක්ක ඉන්න පුළුවන් නම් භාවනා ලොකු දියුණුවකට යනවා. රූප කර්මස්ථානේ නාම කර්මස්ථානේ යන්න හදනවා. ඉතින් එයා එතකොට බය වෙලා ඉඳ ගන්න යනවා නම් හෝ මේ ඉරියව් වෙනස් කරනවා නම් අර ආපු ගැම්ම කඩලා යනවා. අර ආපු Java කඩලා යනවා. ඒ නිසා සක්මනට ඉඩ දෙන්න ඔය විදිහටම වැඩෙන්නේ එතකොට පරියන්කේ වගේම සුබ පැත්තෙන් ඉඳී ගරු ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. සමහර දිනවල මාගේ භාවනාව ඊට හොඳින් සිදුවේ. හුස්මට හිස තබා හුස්මට හිත තබා හුස්ම ගෙවි යන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ යන ධානාංග පැහැදිලිව දැනගනිමි. ඒකාගතාවයට පැමිණි පසුද එය සෑහෙන වේලාවක් සැහැල්ලුවට මූලික කරගෙන සිටිමි. නමුත් සමහර දිනවල ආනාපාන සති භාවනාවේදී එකතැන රැඳී සිටින බවක් පෙනේ. සිතේ තැම්පත්කමක් ඇත. සිත පිට යන්නට උත්සාහ දරන විට නැවත ආපසු ගැනීමට හැකියාවක් ද ඇත. අතපය කය ගල්ුණාසේ නොසෙල්වා සිටීමට හැකියාවක්ද ඇත. නමුත් වෙනදා මම සමාධියට ගොස් ටික වේලාවකින් ආනාපාන සතියෙහි ඇතිවීම නැතිවීම බලමින් විදර්ශනාවට හැරෙමි. නමුත් මෙසේ වූ දිනවල භාවනාව දිගටම කරගෙන යාමට හැකියාවක් නැති නමුත් කය නොසල්වා සිත දුවන්නට සැරසෙන විටේ වළක්වමින් සෑහෙන වේලාවක් ගත කිරීමට පුළුවන්. මෙසේ හිතේ හිරවීමක් බඳු දෙයක් සිදුවන්නේ කුමක් නිසාද යන්න පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. භාවනාව තරුදුරටත් දියුණු කිරීමට මේ බාධාවක්සේ පෙනේ. ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් අවබෝධ කිරීමට හැකි වේවායි පතමි. මේ අර සතිය ඉක්මවලා ගිහිල්ලා මේ සමත කරන්න හදනවා, විපස්සනා කරන්න හදනවා. ඉතින් එතකොට ඉතින් ගොනා යන්නේ අඩමාණිට තමයි. කුරේ ගෙවිලා වගේ බාගෙන මේ සතිය වඩන්නේ. එතකොට යාව සමතට යනවා, සමතට ගෙනියයි, විපස්සනා යනවා, විපස්සනා ගෙනියයි. මේ පැය වෙන්න වුණොත් අයියා වෙන්න ගියොත් අක්කා වෙන්න ගියොත් ඉතින් භාවනාවට කරගන්න විදියක් නැහැ. නිසා භාවනාවට වැඩෙන්න දෙන්න මේ සමත කරන්න හදනවා විපස්සනා කරන්න හදනවා කියලා ওই වචන වැරදිවත් හාසෙන්ට අයිති නැතිවත් නෙවෙයි. ඒ එන වෙලාවට අර මූලිකම අනුග්‍රහය වශයෙන් සමතේ සතිය වඩන්න නැත්නම් අරමුණට හිත දාගෙන ඉන්න වෙලාව වැඩි කරන්න. එහෙම නැත්නම් Tamange කයෙහි ඉරියව්වේ ඉන්න වෙලාව පුළුවන් තරම් පවත්තන්න එතකොට ඉතුරු ටික වෙයි. නැත්නම් ඔයගේ තේරෙන්න පටන් ගන්නවා මේ කරත් ඉස්සරහට දාලා ගොනා ගොනා පස්සට දාලා යන්න හදනවා වගේ. ඒක හොඳ හොඳ දැනුමක්. එතකොට පැටලිලා. මොනක්වත් නෙවෙයි සතියට මුල් තැන දීලා නැහැ. අතිය පැත්තක දාලා වෙන මොනවදෝ ඔළුවේ තියෙන එකක් ඉස්සරහට ගන්න හදනවා. එතකොට ගොනා ඉස්සර කෙරුවොත් නම් ගොනා යනවා. කරත් ඉස්සර කෙරුවොත් ගොනාට රියස් ගියර් නැහැ. ඌට බෑ පස්සෙන් පස්සට කරත් යදී. ඉතින් එහෙම කරන්නේ නැතුව සතිපට්ඨානය මුල් කරගෙන යන්න මම කියන්නේ සතිපට්ඨානෙන් නිවන් දකින්නවා කියලා. ඒ සතිය පරිණාමයටපත් වෙන්න පටන් අරගනි මේ අනවශ්‍ය සංකර කිරීමක් වෙලා තියෙනවා. අන්න එහෙම නොකර සතියම මුල් කරගෙන යන්න එතකොට පටලවිලා තැන්න. අවසාන ප්‍රශ්නය ධර්මදේශනයට අදාළව ගරුතර ස්වාමින් වහන්ස ඊයේ හවස ධර්මදේශනයේ ශ්‍රවණය කිරීමෙන් පසු ඇති වූ ගැටලුවකි. නානත්තකායා ඒකත්ත සංඥා తত্ত্বය ඒකෝදිභාවයේ ලෙසද හැඳින්මිනි. මේ தත්ත්වය සමාන වන්නේ සතියටද සමාධියටද. සතිය හා සමාධිය අතර සම්බන්ධය පෙන්වා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සතිය එක දිගට පවතින පැවැත්ම තමයි සමාධිය කියන්නේ. සතිය අඛණ්ඩව දිගට යනවනම් ඒකෝදිභාවයට එනවා සමාධියට එනවා ඒකාග්‍ර භාවයට යනවා. ඒක වෙන දෙයක්. අපි කරන්නේ සතිය නැවත නැවත ඇති කළ දෙන එක විතරයි. එතකොට ඒක ඒකේ අඛණ්ඩ පැවැත්ම ජවය වේගයට තමයි සතිය කියන්නේ. ඒ නිසා නානා අරමුණු දිගේ දුවන්න ගියාම ආධුනිකර සතිය පවත්වන්න බෑ. ඒ නිසා ඒකාත්ම භාවයකට ඒක ඒකත් සංඥාවට දාන්න කියලා කියනවා. මේ කය වගේ දෙයක් අල්ලගෙන නැත්නම් අස්පනා අපිට පේන ආනාපාන වගේ දෙයක් අල්ලගෙන එහිම සතිය පවත්වන්න. එතකොට ඒක වැඩි වේලාවක් ඉන්නකොට දැනටම නොදැනි සතිය Java කැවෙනකොට Java තමයි සමාධිය කියන්නේ. ඒ නිසා අපි ඇති කළ දෙන්න ඕනේ සතිය. ඒ Java ඒ එක දිගට පැවැත්මේ සතත අභ්‍යාසයේ ප්‍රතිඵලය. අපිට ඕන කරලා තියෙන කැඩෙන කැඩෙනකොට සතිය ඇති කරලා දෙනවනම් සතිය බයිසිකල් එක කකුල් දෙක බිම තියදී හරි පැදලා පැදලා කොයිලා කරේ බයිසිකල් එක නැගිටලා යන්න පටන් ගත්තා පස්සේ Java එතකන් කකුල බිම තියතියා බිම තියතියා බයිසිකල් පදින පුරුදු වෙන්න ඕනේ යම් Javaයක් ආවට පස්සේ ඒක බැලන්ස් එක එනවා ඉබේම. ඒ වගේ සමාධිය ආවට පස්සේ සතියේ සමතුලිතභාවය එනවා. ඒක ආවේ නෑ කියලා බය වෙන්න එපා. කැඩෙන කැඩෙන වෙලාවේ නැවත සතිය ඇති කරලා දෙන එකයි. මෙතන නානත්ත කාය ඒකත්ව සංඥා කියන වගේ මේ කියන විඥානට්ඨීතියදී මතක තියාගන්න තියෙනවා. ලිඛිත ප්‍රශ්නාවලිය સમાප්තයි. අද අපිට වෙන්දට වැඩිය නියමිත කාලයට කලින් ඉවර කරන්න තිබුණා. ඉතින් කාට හරි මේ මෙතෙක් කියපු දෙයක් මත හෝ එහෙම නැත්නම් ලියන වෙනුවට කියන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපිට විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. අත උසවන හරි. ආ මයික් එක පටක් ගිහින්. අවසරයි ස්වාමීන් වහන්ස මම ඊයේ අහපු ප්‍රශ්නය එතෙන්දි මට ගැටලුවක් වුණා මේ සතිය කඩින් කඩ සතිය නැති වෙනවා ආපහු සතිය නෑ කියලා මතක් වෙනකොට ආපහු සතිය මතුවෙනවා ආයෙත් එමෙම හුඟක් වාරවල ඒ සිද්ධිය සිද්ධ වුණා ඒ වගේ අවස්ථාවකදී සතිය නෑ කියලා මතක් වෙන එක වැරද්දක්ද මතක් වීමත් එක්කම සතිය මතුවීම නිසා මොකද හිතෙන්නේ වැරද්දක් කියලා ඉතින් වැරද්දක් නෙමෙයි කියලා තමයි හිතෙන්නේ. ඒ නැති එම් හිතන ඉන්නවා ඉතින්. මාව ගාව ගන්න මොකටද නෑ ස්වාමීන් වහන්සේ මට ටිකක් ඒක අහන්නත් බැරි වුණා වෙලාව තිබුණේ නැති නිසා මම තමයි අහන්නේ. හරි දැහුවත් මම දාන්නේ ඇඟටත් දබ්බබා ආයේ බාර දෙන එකනේ මම කරන්නේ. සතිය නැති වෙලාවේදී සතිය නැති ගැනීමට තමයි භවට බය කියන එකනේ හිරි කියලා ගතිය හිරිලා හිරියොතප් කවට බය සහ පවට ලැජ්ජාව තියෙන්නේ පිට ගියාට පස්සේ චි මට මෙච්චර පිසිදු තැනක් තියෙන්නේ මගේ හිත මෙච්චර නන්නත්තර වෙනවනේ කියලා ඒ දැනෙන හිරිය සතිය ප්‍රතිඵලයක්. අපි ඒකට බයයි. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා අපේ සදාචාරී. ඉතින් යා හිතනවා ඉඳගත්තාම සතිය කෙලිම චීස් කැල්ලක් වගේ තියෙනවා කැඩෙන්න බෙදෙන්න බෑ කියලා. ඉතින් උන් කවදාකවත් උත්සාහයක් කරන්නේත් නැහැ. ඒ වගේම Tamanne තම අනුකම්පා කරන්නේත් නැහැ. ඒතර කවදා සතිය අඳුරගන්නේත් නැහැ. ඒ නිසා සතිය පිහිටන වෙලාවේ මම අහන්නේ ඒකට ඒ ප්‍රශ්නේ මෙහෙමයි අහන්නේ. සතිය තියෙන වෙලාවේ සතිය තියෙන බව දැන ගැනීමත් සතිය නැති වෙලාවේ සතිය නැති බව දැන ගැනීමත් අතර මේ දැනුම් දෙකෙන් වඩා කාර්යක්ෂම දැනීම ගැනීම කුසලතාවකින් යුත දැන ගැනීම එහෙම නැත්නම් ඒකට කියනවා කුසලතාවය. දක්ෂ දැන ගැනීම කෝකද කියලා. සතිය නැති වෙලාවේ නැහැ කියලා දැනෙන්නේ සතිය නිසා ඒක වැදගත් කියලා හිතෙනවා. ඒ නම් මොකටද ප්‍රශ්න අහන්නේ? ඒක තමයි මටත් කියන්න. මටත් කියන්න ඕනේ එච්චරයි නේද? මේ ස්වාමීන් වහන්සේ වගේ සතිය පැවතුනහම ඊට පස්සේ හුඟක් වෙලා ඒ ගතිය තියෙනවා ළඟගේ තියෙනවා වගේ. තමන්ම හදාගන්න දන්නවනම් වැටෙනකොට තමන්ම නැගිටින්න ගන්නවනම් වැටෙන්නේ නැතුව යනවට වැඩිය වැටි වැටි නැගිටලා යන ගමන ලස්සනයි. වංගු වංගු ගලන කොටයි අංගක ලස්සන. සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා දිනනට. ප්‍රයිවට් පාර්ලර් විදිහට වංගු වංගු ගලන කොටයි ඔයා ලස්සන. ගංගක ලස්සන. නිකාම නිකන් ගඟ ඔය නිකන් ඔය මේ මෙතන පාලමයට යනකොට ගඟක් නැහැ. දැන් සයිඩ් එකෙන් තද වෙලා බලනකොට තමයි ලස්සන දෙන්නේ. නිකන් ගෙලින් බලනකොට ඕකේ මූණ කැත. වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන. සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සනයි කියලා උත්තර දෙන්නේ. මොකද කියන්නේ? ත්‍රී වීලර් වල පිටිපස්සේ තියෙනවා එහෙම. ඈ? ත්‍රී වීලර් වල පිටිපස්සේ තියෙනවා එහෙම. ඔය මම ඒක තමයි මම ඕවා කියවනවා. කියලා ආපු ගමන් ලියා ගන්න. මොකද දැන් තෝ ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට බේරන්න බෑ. මේව කිව්වහම හොඳට පතක හිටිනවා. ඒගොල්ලෝ මට බයිනවා ඊට පස්සේ ඕන නැති දේවල් බනට කියනවා. ඇහෙන්නේ ඒ ටික විතරයි. මේ ළඟදී ලියලා තිබුණා කෙල්ලෝ ඔච්චර ලස්සන ඇයි මෙච්චර බියුටි පාලර් කියලා. ත්‍රිවිලරක <laughs> පිටිපස්සේ ලියලා තියෙනවා කෙල්ලෝ ওই තරම්ම ලස්සන නම් ඇයි මෙච්චර බියුටි පාලර් කියන්නේ? වෙනම සංස්කෘතියක් තියෙන බොබ් මාලේ මේ කවුද එව නැත්තම් ජේගුේරා වෙනමම මේකක් තියෙනවා ත්‍රී වීලර් සංස්කෘතිය. කමඨාන සුද්ධ වෙනවා හැබැයි ඒකේ. අත ඉස්සුවා නම් තේරෙනවා අපිට කවුද අත උස්සන්නේ කියලා. ආ පිටිපස්ස තව පිටිපස්ස. අවසරයි ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනේ නැති නිසා මට කතා කරන්න තුනේ ඒක ඒකේ දෙවෙනි කොටසක් තිබුණා. ප්‍රත්‍යඥ වන්නේ වර්තමාණයට සිත නොයන එකත් පෘථග්ජන කියලාද වහන්සේ දා දේශනා කළේ? පෘ탁 පෘ탁 කියලා කියන්නේ අරමුණු පිළිබඳව සීමාවක් නැහැ. එකින් එකට පයින්නවා පිස්සු ඇවිච්ච රිලෙවෙක් වගේ. එකම අරමුණට නැවත නැවත පැනීම ඒකෝදි භාවය කියනවා. එහෙම නැතුව අරමුණේ කර්මොණ්ඩ පයින්නවනේ. කිසිම චාරයක් නැද කිසිම න්‍යායපත්‍යයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ පෘ탁 ජනයාගේ හිත මෙතන තිබ්බට ඊගා මොහොතේ කොහෙද යටි කියලා කියන්න බෑ. භාවනා කරන එක දන්නවා ඒකෙම හිතියොත් මැරෙන වෙලාවේ මොනවයිද දන්නේ. යා බලන උත්සාහ කරලා එහෙව් නඩ කඩපුලි හිත නොකෑමන දහවතුර හිත මධ්‍යස්ථ අරමුණක යොදාන. එimhe යනකොට යනකොට කර කරන ප්‍රයත්නයට සාපේක්ෂව සමහර විටක අරමුණට හිත යනවා. සමහර විටක ගිය අරමුණේම හිත චිත්තක්ෂණ දෙක තුනක් පවතිනවා. එතකොට ඒකට පෘ탁ඥ කියන්න හිතක් කියන්න බෑ. ඒක ඒක සීක භාවයකටපත් වෙනවා. ශික්ෂණයකටපත් වෙනවා. එහෙමයි. ඒ නිසා පුතු සත්තානම් මුඛාව ලෝකේ තීති පුතු ජනෝ කියලාත් කියනවා. එක එක ගුරුවරු පිටිපස්සේ යනවා. ඒත් පෘ탁ජනයි. එකම ඇඳුම අඳින්න බෑ. විවිධ ඇඳුම් අඳිනවා. ඒ වගේම යාන වාහන වෙනස් කරනවා. හැමදේම වෙනස් කරනවා. ඒක තමයි පෘ탁 පෘ탁ජනයි. ඉතින් හාමුදුරන් වෙලා තියෙන එකම සිවුරමයි. තම්බල දෙන දෙයක් කන්නේ. හදලා දෙන දෙයක ඉන්නේ. එකම බෙහෙතයි බොන්නේ. ඉතින් ඒකට ඒක හරිය ඩල් වගේ. ඊට මීට වැඩිය හොඳයි ඔය নানা ආකාර දේවල් කාලා අපායේ ගියත් ලාභයි කියලා තමයි ඒ පෘථජ්ජනයාගේ මත. <laughs> ඕනේ ඔබ හන්දලා ඕන දෙයක් කරන්න එක වෙනම අපිට ඕන දේ අපි කරනවා අපි ආයෙ නෝ අපි නෑනේ ඔබ හන්දලා වැඩ නෑනේ කියන මාත් කියන හොඳයි යන්නේ. අයිත ගිදීම් ප්‍රශ්නයක් නෑ යන්නේ. එතන පෘ탁 පෘ탁 කියලා කියන්නේ මේ සුපර් මාකට් එකට ගිහලා බලන්න එක නිෂ්පාදනයේ නිෂ්පාදන කීයක් අත් තියෙනවද කියලා. ඊට පස්සේ සුපර් මාකට් ජාති කීයක් තියෙනවද බලන්න හන්දියකට ගියාම ඉතින් අපි කියන්නේ මේක දියුණුවක් කියලා. ඉතින් පොඩි දරුවට මොකද වෙන්නේ? මොනම දෙයක්වත් දුන්නට හරියන්නේ උට බ්‍රෑන්ඩ් එක ඕනේ. බඩුව බෑ. එහෙමයි. මට අහවල් දේ. ඉතින් අම්මලා තාත්තලා හොල්මන් මොනම දෙයකින් සනසන්න බෑ. ඒක ඒක බහුජාතික සමාගම් විසින් හදලා තියෙන පෘ탁 පෘ탁. ඉතින් අපි ඒව ඔක්කොම බලන්න ගිහලා අපිත් කියනවා අපි ඉහළ පැලෙන් තියෙන්නේ අපිට අර නිෂ්පාදනය විතරයි මේ ප්‍රොඩක්ට් එක විතරයි කියාගෙන අපිත් පාරිභෝගිකත්වයට වැටලා අපි සුඛෝභෝගීත්වයට වැටලා දී ප්‍රයෝජනෙ නෙවෙයි දැන් තියෙන්නේ. අඳහැරි. ඒ තමයි පෘ탁 භාවයේ දිග. ਸਰවඥාන්සේ ඇති කරපු ශාසනය දිහා බලනද 512000 බුදුරු දකලා තිනවල කවදාකවත් මේ ශූර වෙනසක් දැක්කේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පාත්‍රය හැදී වෙනස් කරන්න බෑ. ඉතින් ඉච්චර ලස්සන එකක් තිබ්බට මොකද ගියෝ කැමති නෑ. ගියෝ වෙන කෙනෙක් හිරු අඳිනවනම් හරි කැමති. අම්මා වැඳ වැඳ යටෙන්නේ පිටිපස්ස. ඇයි තෝත් මහන වේග කිව්වොත් දෙ මුඩ බිම්බල්. දාහන බෙදන්න හරි ආසයි. ඊ දාහනේ වළඳපන්කෝ <laughs> කවුරු හරි දෙයක් කාලා භාවනා කරපො එව්ව කරන්න බෑ. ඒකට පෘ탁 පෘ탁 නෑනේ. අපිට ඕන ජෙල්ලුන් ටිකක් දා ගන්න බෑ උමලක ටිකක් දා ගන්න බෑ රතුරුන් ටිකක් කපලා දා ගන්න බෑනේ ඉතින් ඒ නිසා තම්බල දෙන් දෙක කන්න ගියාම ඌවා කියන්නේ ඌව නම් උත්තරේට බලාපොරොත්තු නැහැ නේ නෑ නෑ චිත්තක්ෂණ කීපයක් තුන හතරක් එක මට්ටමෙම තියා ගැනීම ද එතනින් අනුගත වෙන්න ස්වාමීන් වහන්සේ හරියට කිය කියවුණා. අඩු ගානේ මේ දැන් මගේ හිත තියෙන මේකේ කියලා දන්නවනේ ඒකත් පෘථග්ජන භාවයට අභියෝගයක්. එහෙමයි. අපේ හිත පනින්නේ න්‍යායපත්‍රයක් නැතුවනේ. එහෙමයි. පැදුරටත් නොකියන්නේ. ඒක තමයි අපේ තියෙන නානත්ත කය නානත්ත සංඥා. එතන ඉඳලා ඒක කියනවා ඉතින් මරණ වෙලාවේ කොහෙට පණිද කියන්න බෑනේ. එහෙමයි. ඉවරයි. ඒක නිසා ඒක දන්න මිනිහා කරන්නේ බලනවා අඩු ගානේ තියෙන අරමුණ පොත්ත බීමක්වත් කරන්න පුළුවන් නම් පණින්නේ මේකෙන් මේකෙන් මේකෙන් මේකට කියන්න පුළුවන් නම් තේරෙවි ලහු පරිවත්තං කෝපික්ක වේ චිත්තං මාන්නේ මේ හිතේ තරම් ශීඝ්‍ර වෙනස් වෙනවා උපමාපින සුකරා උපමාවක්වත් දෙන්න බෑ ඒක ඇත්තනේ එහෙමයි ඒතකොට බුදුහමර අපිත් එක්කනේ ඒතකොට ධර්මනේ එහෙමයි ඊට පස්සේ කියනවා මේ එක අරමුණක් ඒ නිසා උදාසීන එපා වෙන මධ්‍යස්ථ අරමුණක් තාලා හිත යොදලා යොදලා දැන් මම මේ අරමුණේ ඉන්නවා කියලා දැනගත්තත් විශාල ජයග්‍රහණයක්. එහෙමයි ස්වාමිනාංශ. ඊගාව චිත්තක්ෂණයේ ඒ අරමුණේම කියලා දන්නවනම් ඉතින් යාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ ඒ තරම් මේක ලොකු මේ ශාක්‍යත ශාක්‍යතා පරීක්ෂණය. ඊට පස්සේ උත්සාහ කරුවොත් ඒ අරමුණේම චිත්තක්ෂණ දෙක තුනක් ගියා යාටම තේරෙන පටන් ගන්නවා. දැන් නම් හිත තිබුණේ එකම අරමුණේමයි නැත්නම් ආනිසංශ තේරෙන පටන් ගන්නවා. ඒක වුණොත් මේ වැඩමුළුවේ වැඩමුළු සාර්ථකයි. එහෙමයි ස්වාමීනි. මේ වගේ ගානකට කාට හරි කියන්න පුළුවන් නම් මගේ හිත දැන් තියෙන සද්දෙක. මගේ හිතේ තියෙන වේදනාව. මගේ තියෙන ආශාසි. මගේ තියෙන ප්‍රසාසි. ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ පුළුවන් නම් ඒ අරමුණේම දිගින් දිගට පවත්වාගෙන යන්න. එතකොට ඒක සමාධියට ඒකෝදි භාවයට තුරු දෙනවා. එතකොට පෘ탁 භාවය කඩලා යනවා. පෘ탁 භාවය කැඩිලා සේක තත්වයකට හික්මන්නේ පාඩපත් වෙනවා. එහෙමයි. ඉතින් එතකොට අපේ ඇඟ හිත කැමති නෑ ඒකට. එයා කැමති මේ නන්නත්තර වෙන්න. නානත්ත කය නානත්ත සංඥා වෙන්න තමයි අපි මානවයිති වාසිකම් ඉල්ලන්නේ. බුදු දහමසේ භික්ෂුයිති වාසිකමට කියනවා නෑ දෙන දෙයක් කාපා. එක විදියක සිවුරක් අඳපන්. එකම පාත්‍රේ වළඳපන්. ඉඳපන් බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වන්දින්න වටිනවනේ සංඥා දකින්න කොටත් වන්දින්න වටිනවා. මොකද ඒකට කැපවිච්ච ඇත්තෝ. කියන්න බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරි මලේ බෑ බෑ බෑ එළු වගේ જાතියක් මේ ගියෝ කියන්නේ බෑ බෑ බෑ ඒ මොකටද උන් ආශ්‍රය කරලා ඇති වැඩි හරියට අපි නිකන් ගිහි නොවි ගෙලිම පැවිදිනා වගේ කතාව යන්නේ එහෙම නෑ බොහොම පිං ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දීම ගැන බොහොම පින් අනික වාරයක් පින් සිදු වේවා ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි නිවේදනයක් කරන්න තියෙනවා හෙට සතිපාසලෙන්. හොඳයි. හෙට දිනේ කාලසටහනේ වෙනසක් දෙමේ පොඩි වැඩසටහනක් අපේ තියෙනවා සතිපාසල පිළිබඳව ප්‍රශ්න උත්තර සැසියෙන් පස්සේ ඒ ගැන හැඳින්වීමක් කරන්න ඒ සතිපාසල වෙන වැඩ කටයුතු කරන මහත්ම මහත්මීන් කීප වෙලක් මෙහාට එනවා. ඒක ධර්මදේශනාව පටන් ගන්න කලින් ඒක පැය බායකට විතර කලින් ඉවර කරන්න අදහස් කරනවා. මම හිතන්නේ මම ඒකට අදාළ තොරතුරු මම ලබා ගත්තා ඔබ හැමදෙනාගෙන්ම තව ඒවා මේ මට ගුණ කරගන්න බැරි වුණා. ඒකෙදි හුඟක් වැදගත් වෙන්නේ සති පාසල පිළිබඳ පිළිසඳර එහෙම නැත්නම් එතෙන්දිත් අපිට තියෙනවා පොඩ්ඩක් ඇසිය යුතු ප්‍රශ්න අහලා निराකරණය කරගන්නටත් ඒවට උත්තර ලබා දෙන්නටත් අපි සූදානමින් සිටිනවා. දැන් දෙකේ සිට පහ දක්වා. පහට ටිකක් හරියට ඒක දැන් කියන්න කියන්නේ මට කියලා දෙනවනේ. ඔබ දැන් කියන්නේ කට්ටියට කියන්නේ ඒක තමයි. සාමාන්‍යයෙන් සැලසුම් කරලා තියෙන්නේ දෙකෙන් පස්සේ 4:30 4:45 තර එනකම්. මොකද පිළිසඳර කොහොම වෙයිද දන්නේ නැහැ. නිසා අපි දෙකට ඉවර කරලා දෙකයි කාලෙට පටන් අරගනිමු සතිපාසල වැසිකිලි කැසිලි කරන්න තියෙන ඉවර කරලා ඒ දෙකයි කාලේ ඉඳලා හතරමාර විතර වෙනකන් පැය දෙකමාරක් තියෙනවා අපි පාසලකට ගියත් කරන්න බෑ එකමාරයි ඒ නිසා ඒ වෙලාව දෙන්න මේගොල්ලන්ට ධර්ම සාකච්ඡා ඉවරචි ගම් පටන් ගන්න එපා ඒතර පටන් ගත්තා ඉඳගෙන ඉඳලා කඩਿੱත් වෙලා නැති ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් දීලා දෙකයි කාලට විතර පටන් ගන්නවා හතරමාර වෙනකන් යනවා මොකද මේ පිළිබඳ හුඟක් උනන්දු වෙන කීප දෙනෙක් මට කිව්වා ඒකට අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඔය ඒකට අර ප්‍රසන්ටේෂන් එක කරුවට පස්සේ අපිට පුළුවන් ප්‍රශ්න සාකච්ඡාවල් වලට ඉඩ තියාගන්න පුළුවන්. ගොඩක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න කට්ටිය නිසා මේ අය හරහා පණිවිඩේ මේ බොම ඍජුයි අනික් අයට වැඩිය. හොඳයි. අපි එහෙනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා. පරියංක භවනා සඳහා සාමූහික මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාවයි. තෙරුවන් සරණයි.